මේ සමාජය විසින් ලොකු කලබලයක් ඇති කරලා තියෙනවා අපේ ජීවිතවලට. මේ කලබලය විසින් ධර්මයේ දෙන්න බැරි ස්වභාවයක් අපිට මවලා පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ එදිනෙදා වැඩ කටයුතු ගොඩාක් කලබලයකින් කරන ස්වභාවයක් සියලු දෙනාගෙම තියෙනවා. ඒ කලබලය, ඒ වේගය පවත්වා ගන්නත්තේ නැත්නම් එදිනෙදා වැඩ කටයුතු කරගන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ කටයුතු අතර කෙනෙකුට ධර්මයේ යෙදෙන්න බෑ කියන අදහස හිතේ කිදා බහැලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ධර්මයට කැමති ධර්මයේ හැසිරීමට උනන්දු වෙන අය පවා දිනපතා කලබලයේ ඇස්සේ අර ධර්මයේ දෙන ස්වභාවය අමතක කරලා තමයි කටයුතු කරන්නේ. වෘත්තීය කටයුතු වල නියැලෙද්දී, gedara dora කටයුතු වල නියැලෙද්දී, ටවුමේ කලබලයේ ඇසේ, ഘോഷාකාරී ශබ්ද ඇසේ එහෙ මෙහෙ ගමන් කරද්දී ඔහුට බෑ මේ තමන්ගේ සිත ධර්මයට නම්මගෙන ධර්මයේ තුල වාසය කරගෙන පවත්ව ගන්න. ඒක ඔහුට ආගන්තුකයි. ධර්මයේ යෙදීම මේ කලබලකාරී පරිසරය තුල කොහොමද කරගන්නේ? ඒක ආගන්තුකයි. බස් එකේ වාඩි වෙච්ච ගමන් ටිකට් එකක් ගන්නවා ඊළඟට හිතන්න දේවල් තියෙනවා ප්ලෑන් කරන්න දේවල් තියෙනවා ඊළඟට රස්සාව කරන තැනට ගියාම එතන හිතන්න දේවල් තියෙනවා කටයුතු කරන්න දේවල් තියෙනවා කතා කරන්න දේවල් තියෙනවා එතකොට මේ උදාහරණ දෙකක් කිව්වේ මේ හැමතැනදීම කරන්ට කියන්ට හිතන්ට කලබලකාරී ආකාරයෙන් ගොනු කරලා ක්‍රියා ගොඩාක් සකස් කරලා තියෙනවා එදිනෙදා ජීවිතේට. එතකොට මේ එදිනෙදා ජීවිතයේ ඒ ස්වභාවයේ තුල හිර වෙලා ඉන්නකොට මේ සිහිය හෝ නුවණ හෝ වීර්ය හෝ මේ ධර්මයේ තුල යොදාගෙන වාසය කරන්න කෙනෙකුට අමාරුයි. ඒ අමාරු ස්වභාවයෙන් නැති කරගන්න තමයි දවසේ වරින් වර වතක් කරන්න කියලා අපි යෝජනා කරේ. වේගන්නේ ඉන්න තැන යම් වතක් තෝරාගෙන විශේෂයෙන් කරලා අවසන් කරනවා. ඒක දිනපතා කරනවා. එතකොට ඔහුගේ අර කලබලකාරී ස්වභාවයේ ඛණ්ඩණය වෙලා අර වතේ යෙදීම නිසා ඔහුට ඒ වද තුළ හිත වැඩිනවා. වද තුල සිහිය පිහිටනවා. නුවණ පිහිටනවා. ඒ වගේම වීරිය පිහිටනවා. එතකොට මේ සිහිය නුවණ වීරිය පිහිටන්න පිහිටන්න ඔහු තුල ධර්මයන් බැසගන්න පරිසරය සකස් වෙනවා. මෙහෙම නැතුව එක දිගට කලබලකාරී පරිසරයේ ඇස්සේ ධර්මයේ දීමට වන හදිසිය මතක් වුණොත් ධර්ම දේශනාව පොඩ්ඩක් අහනවා. නැත්නම් හදිසිය මතක් වුණොත් පොඩි පිරිත් කොටසක් සජ්ජායනා කරනවා. හදිසියෙ මතක් වුණොත් මේ ජීවිතයේ ස්වභාවය ගැන දුක ගැන නිකන් සාමාන්‍ය ආකල්ප වශයෙන් හිතලා ඉවර කරනවා. ඊළඟට හදිස්සියේ මතක් වුණොත් එයා ටිකක් භාවනා කරනවා. වන්දනාමාන කරනවා. මේ ඇරෙන්න ලොකු ධර්මයක් ස්පර්ශ කරන්න සුදුසු පරිසරයක් හදාගන්න එයාට බෑ මේ කලබලකාරී පරිසරයකින්දා. ආන්නේ එකයි නැවත නැවත අපි යෝජනා කරන්නේ වරින් වර උදේ කාලේ දවල් කාලේ සවස කාලේ වරින් වර තමන් වතක් තෝරාගෙන ඒ වතේ යෙදුණොත් අර කලබලකාරී පරිසරේ ඛණ්ඩණය වෙලා ඔහුගේ හිත ධර්මයේ තුල පිහිටන්න පටන් ගන්නවා. ඒ ධර්මයේ භාවිතේ ඊ මට්ටමින් පටන් ගන්න ඕනේ. ප්‍රායෝගික කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රායෝගික නොවී කෘතිම කෙනෙක් විදිහට මේ ධර්මයේ ස්පර්ශ කරන්න ගියොත් ඔහු ටික කාලෙකින් ධර්මයේ අතහැරලා ආයෙත් අර කාමයන්ගේ ගොදුරක් බවට පත් වෙනවා කලින්ට වඩා. ඉතින් මේ විදිහට දවසේ උදේ වරුවේ, දවල් වරුවේ, හවස් වරුවේ Tamanට සුදුසු වතක් තෝරාගෙන කරන්න පුරුදු වෙන්න කියලා අපි යෝජනා කරනවා. එහෙම නැත්නම් කවදාවත් මේ පරිසරයෙන් මිදෙන්න ඔබටත් හැකියාව ලැබෙන්නේ නැහැ. සීල දෙනාටම තෙරුවන් සරණයි.